හොඳයි. අරුණ මහත්මයා අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස. ස්වාමින් වහන්ස අද සාකච්ඡාව අපිට කියලා දුන්න කාරණා ඒ වගේම ගිය සතියේ අපිට කියලා දුන්න කාරණා එකතු කරගෙන ඒ වගේම 9 වෙනිදා ස්වාමින් වහන්සේ බොහොම වටිනා ධර්ම දේශනාවක් කරා දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය පිළිබඳව ඒක අපි අද දිනේ අපේ group එකටත් එකතු කරා. එතෙන්දී මේ ධර්මදේශනාව අහගෙන ඉන්නකොට මේ තේරිච්ච දෙයක් කියන්නට අවසර දැන් අපි ගිය සතියේ ස්වාමීන් වහන්සේගෙන් දැනගත්ත පරිකර්ම සමාධිය කියන සමාධියවත් අවම වශයෙන් විදර්ශනා එහෙම නැත්නම් නිවන් දකින පුද්ගලයෙකුට දියුණු කිරීම අවශ්‍ය වෙනවා කියන්නේ. ඉතින් පරිකර්ම සමාධිය හරි ඊට චුට්ටක් එහාට ගිහින් සමාධිය දියුණු කරන කෙනෙකුට හරි ජීවිතය තුළදී අත්දකින්න ලැබෙන දෙයක් තමයි ඒ කෙනෙක් කතා කරනවා නම් මානසික සුවය සහ ඒ වගේම කායික සුවය පවා අත්විඳින්නට ලැබෙනවා. කය සුවපත් වෙනවා. ඉතින් එහෙම තත්වයක් තියෙද්දී ඇති වෙන්න පුළුවන් එක තත්වයක් තමයි ඒ කියන්නේ අපි අපි අපි අක්‍රතැබ්බයකටපත් වෙන්න පුළුවන් තත්වයක් තමයි කියලා හිතුණා විශේෂයෙන්ම ස්වාමින් වහන්සේගේ බණේදී ඒක පැහැදිලි කරා අපි ඒ ඇතිවෙන සුවදායක තත්වයට කැමති වෙනවා ඒ කැමැතිවීම බුදුහාඳුරෝ කියලා තියෙනවා මට මතක හැටියට ඒකට බය වෙන්න එපා මොකද කාමයේ ලැබෙන සුවයට වඩා විරාමස සුවය ඊට වඩා හොඳ දෙයක් කියලා. ඒක එහෙම වුණත් මේ දුකේ හේතුව පිරිසිඳ දැකගන්නේ නැත්තම් ඒ අනුව අපේ භාවනාව ක්‍රියාත්මක කරන්නේ නැත්තම් එතකොට වෙන්නේ නිකම්ම සමාධි දියුණු කරලා ඒ தත්වෙන් ලැබෙන සුවයන්වත් විඳලා ධාන වලට පවා යන්නට පුළුවන් වෙනවා. නමුත් අපි නිවන් ගමන ගමන පැත්තට අපේ දියුණුව ඇති කෙරෙන්නේ නැති වෙන බවක් ඒ ස්වාමීන් වහන්සේගේ මේ බණහගෙන ඉන්නකොට හොඳට තේරෙනවා. විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේ අපිට කියනවා වේදනාව වේදනාවේ අපි හිර වෙන හැටි ඉතින් අතන වුණත් ඒ සුඛ වේදනාව තුල කොච්චර උසස් වුණත් ඒ වේදනාව අර විදිහේ ෆවුන්ඩේෂන් එකක් ඒ වගේ දෙයක් තුල අපි පුහුණුව කරන්නේ නැත්නම් ඔය ගැටලුවට අපිට මුහුණ දෙන්නට පුළුවන් නේද ස්වාමින්වහන්සේ ඒක පොඩ්ඩක් තව ටිකක් අපිට පැහැදිලි කරොත් මම හිතනවා ඒක වටිනායි කියලා. ඔව් ඇත්තටම දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාව පරයාය දේශනා සහ නිෂ්පරයාය දේශනා කියන දෙවිධයකින් තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවා. නිෂ්පරයාය දේශනා කියලා කියන්නේ ඍජුවම නිවන පිළිබඳව කතා කරන කාරණා. එතකොට ඒකේ ආයේ වෙනත් මගක් නැහැ. එකම එකම විදිහට නිවන පිළිබඳව ඍජුවම දේශනා කරනවා. පරයාය දේශනා කියලා කියන්නේ අපි ඉන්නා තැන ඉඳලා අනුක්‍රමයෙන් ඉදිරියට යනකොට අපිට එක එක පැතිවලින් ක්‍රියාත්මක වෙන්න පුළුවන් විදිහ. එතකොට එක එක විදිහට දකින්න පුළුවන් හැටි මේවා පිළිබඳව පැහැදිලි කරන දේශනා. දැන් අපි මේක උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාටත් දේශනා කරනවා ධර්ම දේශනා කරද්දී විශේෂයෙන් පරයාය දස්සාවි කතං කතෙස්සාමීති ධම්මෝ දේසේතබ්බෝ පරයාය පෙන්වා දෙමින් දහම් කතාවක් කරනවා කියලා හික්මෙමින් දහම් දෙසන්නට ඕනේ. ඒ මොකද්ද පරයාය පෙන්වමින් කියලා කියන්නේ? දැන් ඔන්න අපිට කියන්න පුළුවන් ධනය දුක පිණිස හේතු වෙනවා කියලා. එතකොට ඒක නිවැරදි කතාවක්. අපිට නැවත කියන්න පුළුවන් ධනය සැප පිණිස හේතු වෙනවා ඒකත් නිවැරදි කතාවක්. ධනය සැප පිණිස හේතු වෙන්නේ කොහොමද? ඒ ධනය නිසා කෙනෙකුට භෞතික සැප සම්පත් විඳින්නත් පුළුවන්. ඒ ධනය යොදාගෙන දාන ආදී පාරමිතා ධර්ම සම්පාදනය කරගෙන සසරේ සැප විඳින්නත් පුළුවන්. දන් දීම ආදී පින්කම් වලින් ඒක පාරමිතාවක් හැටියට දියුණු කරගෙන නිවන සඳහා ඒක ප්‍රයෝගී කරගන්නත් පුළුවන්. ඒ නිසා යම්කිසි කෙනෙකුට ධනය සැපය පිණිස පවතිනවා කීම වරදක් නොවේ. ධනය දුක පිණිස හේතු වෙනවා කියලා කිව්වොත් ඒකත් වරදක් නොවේ මොකද ධනය නිසා මිනිස්සු ඒවෙන් තෘෂ්ණාව ඇති කරගන්නවා ඊට පස්සේ දේවල් ගොඩනගාගෙන උපයාගෙන ඒවා එහි ඇලිලා බැඳිලා ඒ ගොඩනගාගත්තු දේවල් නැති වෙනවා එතකොට අහිමි වීමේ දුක්ඛය ඊට පස්සේ ඒ තෘෂ්ණාව නිසා සසරේ තවත් දුක් විඳිනවා මේ විදිහට ඒක දුක පිණිස හේතු වෙනවයි කියලා අපිට කියන්නට පුළුවන් දැන් එතකොට ධනය දුක පිණිස හේතු වෙනවා කියන එකට හාත්පසින් ප්‍රතිවිරුද්ධ කතාවක් තමයි ධනය සැප පිණිස පවතිනවායි කියන කාරණය. නමුත් මේ දෙකම ලෝකයේ තුල සත්‍ය කාරණා හැටියට අපිට සාපේක්ෂව පෙන්වන්නට පුළුවන්කම තියෙනවා. එහෙමනම් දැන් අපි ධනය සැප පිණිස පවතිනවායි කියලා ප්‍රකාශ කරනවා නම් එහි පර්යාය අපි පැහැදිලි කරන්න මෙන්න මේ මේ පදනම මතයි. මෙන්න මේ ක්‍රමය මතයි ධනය සැප පිණිස පවතිනවා කියලා අපි හඳුනාගත යුත්තේ. එහෙම නැත්නම් අපි කියන්නේ අන්න එහෙම පදනමක් මතයි. ධනය දුක පිණිස පවතිනවා කියනවා මෙන්න මේ පර්යායෙන් තමයි ධනය දුක පිණිස පවතිනවා කියලා කියන්නේ. ඒක පැහැදිලි කරනවා. ඒක පැහැදිලි කරන්නේ නැතිනම් දැන් අපි හිතමු ධර්මදේශනාවකදී මමම කියනවා ධනය දුක පිණිස පවතිනවා කියලා එකතරක මමම කියනවා ධර්මදේශනාවකදී ධනය සැපේ පිණිස පවතිනවා කියලා. එතකොට එක ශ්‍රාවකෙක් ඕකෙන් එක බණයි නම් අහන්නේ ඒ එක්කෙනා අල්ලගන්නේ අර කියප එක කාරණේ. එතකොට එක්කෙනෙක් අල්ලගෙන තියෙනවා ධනෙ දුක පිණිස පවතිනවා කියලා එක්කෙනෙක් අල්ලගෙන තියෙනවා ධනෙ සැප පිණිස පවතිනවා කියලා. ඊට මේ දෙන්න මුණ ගැහුණන් පස්සේ එතකොට දෙන්න අතර මේ ධර්මකාරණය පිළිබඳ පරස්පර විරෝධී අදහසක් මතුවෙනවා. එතකොට දෙන්නම කියන්නේ සුදස්සේ හඳුරු බණේදී මේක කිව්වා. එතකොට ලොකු අරුබුදයක් මෙතන ඇති වෙනවා. එහෙම නොවෙන්නට ඒ පරයාය පිළිබඳව පැහැදිලි කරමින් එතනදී දහම් දෙසීම දේශකයාගේ වගකීමක් කියන බව. එතකොට බුදුරජාණන් වහන්සේගේ දේශනාවල ඔය පරයාය දේශනා හැටියට දක්වන කාරණාවලදී උන්වහන්සේ දේශනා කරනවා දැන් කාම සුඛය කාම සුඛය කියන්නේ දැන් ගිහි සැප පැවිදි සැප ගැන කතා කරනකොට ගිහි සුඛංච පබ්බජ්ජා සුඛංච ගිහි සැපේ සහ පැවිදි සැපේ කියලා දෙකක් තියෙනවා ඒ ඒ දෙක අතර ඒතකොට ගිහි සැපය බුදුහාමුදුරේ ඒක සැපයක් හැටියට දේශනා ඒක දුකක් හැටියට නෙමෙයි. හැබැයි මේ දෙක සංසන්දනය කරනකොට පැවිදි සැපේ ශ්‍රේෂ්ඨයි. එහෙම තථාගතයන් වහන්සේ දේශනා කරා. මේ දෙක අතරින් පැවිදි සැපේ ශ්‍රේෂ්ඨයි. හැබැයි එකෙන් අදහස් කරන්නේ ගිහි සැපේ වැඩක් නැහැ කියන එක නෙවෙයි. ගිහි සැපේ කියන එකත් සැපයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දේමානි භික්කවේ සුඛාන. මහණෙනි සැප දෙකක් තියෙනවා කියලා තමයි බුදුහාමර පටන් ගන්නේ. ඒතර සැප දෙකක් තියෙනවා කියලා පටන් ගන්නකොට දෙකම සැප හැටියට බුදුරජාණන් වහන්සේ නිර්වචනය කරලා තියෙනවා. එතකොට හැබැයි සාපේක්ෂව කල්පනා කරනකොට අර ගිහි සැපයට වඩා පැවිදි සැපේ ශ්‍රේෂ්ඨයි කියා කිව යුතුයි. විවිධ කරුණු නිසා. අන්න වගේ කාම සැපේ සහ නෙක්ඛම්ම සැපේ කියලා දෙකක් තියෙනවා. ඒකත් බුදුහාමුදුරෝ දේශනා කරා. ඒ සාපේක්ෂව බැලුවොත් කාම සැපේට වඩා නෙක්ඛම්ම සැපේ ශ්‍රේෂ්ඨයි කියා කිව යුතුයි. එතකොට දැන් ධානය පිළිබඳව පැහැදිලි කරනකොට තථාගතයන් වහන්සේ උන්වහන්සේ ළඟට යම් කිසි කෙනෙක් ආවොත් එහෙම කාමෙහි ඇලී ගලී සිටින කෙනෙක් නමුත් ධාන වලට පැවෙන්නට තරම් සසරේ පුහුණුවක් තියෙන කෙනෙක් නම් බුදුරජාණන් වහන්සේ ඒතනත්තාට පැහැදිලි කරනවා මේ කාම සුඛයට වඩා ප්‍රණීත වූ සුඛයක් තියෙනවා ධාන සුඛය. ඒ නිසා මේ ලාමක කාම සුඛයෙන් ඈත් වෙලා මේ ධාන සුඛය සඳහා උත්සාහවත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ ඒතනත්ත පොළඹවනවා. හැබැයි යම් කිසි කෙනෙක් දැනටමත් ධාන සුවේ විඳින කෙනෙක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණියොත් ඔහුට විමුක්තිය සඳහා නිවන සඳහා හේතු සාධක තියනවා නම් බුදුරජාණන් වහන්සේ අර ධාන සුඛය කියන එක බොහොම ලාමක සැපයක් හැටියට පැහැදිලි කරමින් නිර්වාණ සුඛය ඊට වඩා ශ්‍රේෂ්ඨ සුඛයක් හැටියට පැහැදිලි කරනවා. එතකොට මෙන්න මේ විදිහට සාපේක්ෂව පුද්ගලයාගේ පුද්ගලයට ඒ තනත්තාට යා හැකි උපරිම දුරට අරගෙන යන්නට තථාගතයන් වහන්සේ ක්‍රියා කරනවා. දැන් අපිට වෙලා තියෙන්නේ අපිට තේරෙන්නේ නැහැ අපිට යා හැකි දුර කොතෙක්ද එහෙම නැත්නම් අපි උපදෙස් දෙන අවශේෂ ශ්‍රාවකයාට යා හැකි දුර කොතෙක්ද කියලා හරියටම අවබෝධ කරගෙන අපි කරුණු කියන්නේ. අපිට කරුණු කියන්නට පුළුවන් වෙන්නේ අනුමානෙ. එතකොට මේ අනුමානෙන් කියනකොට අපිට කියන්නට වෙනවා මේ කාම සැපේ අත්හැරලා මේ ධාන සැපේ ලබන්නේ ධාන සැපේ අත්හැරලා මේ නිර්වාණ සැපේ ලබන්නට කියලා පැහැදිලි කරන්න වෙනවා. නමුත් අපි දන්නේ නැහැ ඒ යෝගියාට යා හැකි දුර ප්‍රමාණය. දැන් ඔබතුමා වැඩිපුර භාවනාවට යොමු වෙන නිරත වෙන කෙනෙක් නිසා ඔබතුමාගේ අත්දැකීම මේ අහගෙන ඉන්න අවශේෂ සියලු ශ්‍රාවකයන්ටම ලැබිය හැකි එතනට යා යුතුයමයි කියලා අපිට නිර්ණය කරන්න පුළුවන් කමක් නැහැ. එහෙම නිර්ණය කරන්න පුළුවන් වෙන්නේ සම්මා සම්බුදු කෙනෙකුට. ඉතින් අපිට කියන්න පුළුවන් මේ කාමසුඛයට වඩා ධානසුඛය ශ්‍රේෂ්ඨයි. හැබැයි ධානසුඛයත් අනිත්‍යයි. ඒ ඒවත් සංස්කාර ධර්ම මත පදනම් වෙන්නේ නිසා නිර්වාණ සුඛය තමයි ශ්‍රේෂ්ඨ. ඒ ඒ ධානසුඛෙහි ඇලෙන්නේ නැතිව සමාධි සුඛෙහි ඇලෙන්නේ නැතිව විදර්ශනාවට යා යුතුයි. ඒ තමයි කල යුත්තේ කියලා අපිට දේශනා කරන්න, නිර්දේශ කරන්න පුළුවන්. හැබැයි භාවනා කරන පුද්ගලයා ඔයින් කොතෙක් දුර යනවද කියන එක තීරණය වෙන්නේ ඔහුගේ සාංශාරික ශක්ති ප්‍රමාණය සහ මේ ජීවිතයේ උත්සාහයත් එක්ක. ඒ නිසා අපට අර නිෂ්පර්යාය ක්‍රමයට මෙතනින් මෙතනට යා යුතුයි මෙතනින් මෙතනට යා යුතුයි කියලා පැහැදිලි කරන්න පුළුවන්. එතකොට ඒක අපේ අපි කරන දේශනාවකදී ඒක විය යුතුයි. හැබැයි පුද්ගලයාගෙන් පුද්ගලයාට අනන්‍ය වෙනවා ඒ තනත්තා කොතනද නවතින්නේ කියන ඒකට අපිට දොස් කියන්න චෝදනා කරන්න බෑ. අපිට කියන්න පුළුවන් එතන නවතින්න නැතුව ඉස්සරහට යන්න කියලා. දැන් අපි හිතමුකෝ අපිට කියන්න පුළුවන් මේ සංස්කාරෝපේක්ෂා ඥානෙ නවතින්නේ නැතිව සත්‍යානුලෝමික ඥානෙන් මාර්ගඥානෙ දක්වා යන්න. ඔය දැන් මේ නවමහා විදර්ශනා ඥානය උපදවාගත්තු කෙනා මොකටද මේ සංකාරෝපේක්ෂා ඥානෙ නවතින්නේ? එතනින් එහාට යන්න කියලා අපිට යෝජනා කරන්න පුළුවන්. නමුත් අපි දන්නේ නැහැ ඒ තනත්තාගේ පැතුම සම්මා සම්බුද්ධත්වේ නම්, ඒ තනත්තාගේ පැතුම පච්චේක බුද්ධත්වේ නම්, ඒ තනත්තාගේ පැතුම මහා ශ්‍රාවක අග්‍ර ශ්‍රාවක පදවියක් නම් අපි කිව්වට හරියන්නේ නැහැ. ඔහු එතනින් නවතිනවා. ඉතින් අන්න ඒ වගේ එක් එක් සත්වයින්ගේ සාංශාරික ප්‍රාර්ථනා වෙනයි. ඒගොල්ලන්ගේ බලාපොරොත්තු වෙනයි, අදිෂ්ඨානයන් වෙනයි. සමහර කෙනෙක් ඒ ධානය උපදවාගෙන ඒ ධානයෙන් දීර්ඝ කාලයක් බ්‍රහ්ම ලෝකයේහි ඒ සුව විදීමේ අපේක්ෂාවක් තියනවා විය හැකියි. ඒතකොට මේ අපේක්ෂාව තිබියදී අපි එතනත් කොච්චර එතනින් තල්ලු කරන්න හැදුවත් පහසු නෑ. හැබැයි අපිට කියා කියන්න පුළුවන් නෑ ඒක නෙමෙයි මේකයි වඩා උසස් තැන කියලා අපිට පැහැදිලි කරන්න පුළුවන්. එතකොට යම් ශක්තියක් තියෙන කෙනෙක් නම් අර කතහැරලා අතන්ට යනවා. ඒ නිසා අපි දේශනාවක් කරනකොට අංග සම්පූර්ණ දේශනාවක් හැටියට අපි එහි පරිසමාප්ත අර්ථය පෙන්වා දෙන්නට ඕන. නමුත් ඒකේ කොච්චර දුර යනවද, කොතන රැඳෙනවද කියන එක ඒ පුද්ගලයාගේ ශක්ති ප්‍රමාණය මත තමයි තීරණය වෙන්නේ. එහෙමයි ස්වාමින්වහන්ස ස්වාමින්වහන්සේ ඒක හොඳට පැහැදිලි කරා. අපි එතකොට මම පසුගිය අද දවසේ මේ ප්‍රශ්නේ අහන්න ලෑස්ති වුණා. ඒ ලෑස්ති වෙනකොට තව මම දැක්කා විදර්ශනා සමාධි තුනක් ගැන කියලා තියෙනවා. එකක් පළවෙනි එක ශුන්්‍යත සමාධිය සත්පුද්ගල ආත්මයන්ගෙන් තොරව කියන එක දැනුනහම ඇති වෙන සමාධිය. ඒ වගේම අනිමිත්ත සමාධිය ඒ කියන්නේ අනිච්ච අනුපස්සනාවේ නিত্য බවක් නැති බව දැනෙන සමාධිය. අනිත් එක තමයි අපනිහිත සමාධිය දුක්ඛානුපස්සනාවෙන් ලබා ගන්න සමාධිය මේ සමාධි තුන නේද ස්වාමීන් වහන්සේ එතකොට නිවන් ගමනට අර අරවා මේ මේ උදව් වෙනවා නෑ කියන කතාව නෙවෙයි කියන්නේ පස්සේ මේ මේ අපිට අද උදේ අද අද ස්වාමීන් වහන්සේ අපිට පෙන්නපු ඥාන ලබා ගැනීම සඳහා මාවත සැකසෙන්නේ මේ එතනදී ඒ ඒ කියන්නේ දැන් මේ මේ සංඛාර උපේක්ෂා ඥානය කියන තැනට එනකොට ඔය කියන උපේක්ෂාව සහ ඒකාග්‍රතාවය ඇතිවිය යුතුයි. එතකොට එතනත්ත බහුලව ඔහුට දුක නම් වැටහිලා තියෙන්නේ. එතකොට ඒ අනුව අපහනිත සමාධිය. ඊළඟට අනාත්මය නම් වැඩිපුර වැටහිලා තියෙන්නේ ශුන්්‍යත සමාධිය. ඊළඟට අනිත්‍ය නම් වැඩිපුර වැටහිලා තියෙන්නේ අනිමිත්ත සමාධිය. මේ විදිහට දැන් අර රතන සූත්‍රය කියන්නේ ආනන්තරික සමාධිය පිළිබඳව එතකොට ආනන්තරික සමාධිය කියලා කියන්නේ ඒ කියන විදර්ශනා සමාධිය ඇති වූ සැනින්ම අනිවාර්යෙන් මාර්ගඥානය ඇති වෙනවාමයි. එතකොට අර කියන ලෞකික සමාධිය හැම එකක් නෙමෙයි. ඒ ලෞකික සමාධිය විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන මේ ධානාංග වලින් යුක්ත වන ප්‍රථම ධානයේ හැටියට එහෙම නැත්නම් ප්‍රීති සුඛ ඒකාග්‍රතා වලින් යුක්ත වන ද්විතීය ධානය හැටියට ඒ ඒ අංගයන්ට අනුව ඒ එහි යම්කිසි සමාධි ගුණයක් තියෙනවා. හැබැයි සමාධි ගුණය අර විදර්ශනා ප්‍රඥාවත් එක්කලා මුහුණහම තමයි ඒක ආනන්තරික සමාධියක් හැටියට විශේෂයෙන්ම ක්ලේශ ප්‍රහාණය සඳහා සහාය වෙන්න. දැන් අපි මේක ඉහතදී කතා කළානේ අපිට දැන් ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, බෝධිපාක්ෂික ධර්ම, බොජ්ජංග ධර්ම මේවා ගැන කතා කරනකොට සතිය පිහිටවාගත්තු පමණින් ඒක බොජ්ජංග ධර්මයක් වෙන්නේ නැහැ. ඒ සතිය ලෞකික පුද්ගලයාටත් ගොඩනගන්න පුළුවන්. ඒක බෝධියට අංගයක්. අවබෝධයට අංගයක් වෙන්නේ එය අර නිර්වාණයට යොමු කරලා පුහුණු කළොත් විතරයි. එහෙමයි. එතකොට අන්න ඒ වගේ මේ කියන සමාධියත් ප්‍රධාන වශයෙන්ම ඔය කියන ශුන්්‍යත අනිමිත්ත අපනහිත කියන විදර්ශනා ප්‍රඥාවෙන් මිශ්‍රව පුහුණු කරන තැනත්තාට තමයි අර ධාන සුඛෙහි ඇලෙන්නේ නැතිව එතනින් ඔබට යන්න පුළුවන් වෙන්නේ ආනන්තරික සමාධියක් හැටියට කෙලස් ප්‍රහාණයට උපකාරයි. එහෙම නැති පුද්ගලයාට ඒ ධානය පිළිබඳව ඇලීමක් බැඳීමක් ඇති වෙන්නට පුළුවන්. එය ඔහුට බ්‍රහ්ම ලෝකෝත්පත්තිය සඳහා උපකාර වෙන්නට පුළුවන්. විමුක්තිය සඳහා යම්කිසි ඈතින් ඇති වෙන පොඩි සහයෝගයක් ඒකෙන් ලැබෙන්නට පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම හොඳට පැහැදිලි වුණා. ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් ඊ타මත්ම සුඛ ප්‍රතිපදාවෙන් ඒ බෝධිය සාක්ෂාත් කර ගැනීමට ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි සාදු.